ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ඒ මෙහෙමයි එක වචනේ වැඩි වෙලාවක් හිටන්නේ. එතකොට ඒකේ ඔස්සේ අරමුණ පේනවා. දැන් කේසා කියනකොට කේසාලෝමානකා කියලා මාරු කරන්නේ නැතුව එකක් ගන්නවා. එතකොට ඒක තුළ ඒකේ ස්වરૂපේ හිතට අරමුණු වෙනවා. එහෙමයි කරන්නේ. දැන් ඔය පහ පහ මුල සිට අගට අගසලමුවට කරන්නෙමත් ඒ පහ තුලින් එකක් වැඩියෙන් වෙන් කරගන්නයි. වැඩියෙන් වැටහෙන. ඒකත් ඊට පස්සේ පිටවගෙන ඒකම කරන්න ඕන. එතකොට ඒ තුල හිත ඒ අරමුණ වෙලා පැහැදිලිව මේ ඇහැට පේනා වගේ අරමුණ තියෙනවා. ඒ ඇහැට පේනා වගේ අරමුණ පේන්න ගත්තන් පස්සා පටික්කුලට හරවනවා. පටික්කුලට හරවනකොට ඉතින් වචන වශයෙන් නොකියුවට වර්ණ හිතාගෙන වර්ණ පිළිකුල බලනවා. සතහන බලාන සතහනේ පිළිකුල බලනවා. ඒක ගඳ මනසට අරමුණු වෙනවා. මනෝද්වාරයට නාසිකාට පමණන්නේ. ඒ ගඳ අරමුණු වෙනවා. කලින් දැකලා ඇති නේස කෙස් ගහක් පිච්චෙනකොට එහෙමනේ. ඊළඟට ඒක පිහිටි තැන පිහිටි තැන තියෙනවනේ ආශ්‍රිත කුණප. ඒ කියන්නේ හැම හැම හම එතන මේ ලේ දහඩි ඔක්කොම මේක තියෙනවා. පිට ඔක්කොම මේ ඒ ආශ්‍රිතව තියෙනවා. ඒක අනුවත් පිළිකොල බාන තියෙන තැන. ඊට පස්සේ පිහිටි ස්ථානය හැට බාන. ওই දේ සුබාන කොට තමයි මේ අර පිළිකොල වැටෙන්න පටන් ගන්න. පිළිකොල වැටෙන කොට හිත සදින්ම සමාධියට වෙනවා. ඒ සමාධිය කමිතාවක් නැවත නැවත මේ සමාධිය කෙරෙහි ආශා කරන්නේ නැතුව පිළිකුලව මෙනෙහි කරන්න. ඒකෝල් නැවත නැවත සමාධිය දිගට පවත්වනවා. සමාධිය දිගට ප්‍රයත්නකොට ඒක ඇතිතා කළ ඊට පස්සේ අංග ටික බලන්න. මේ අරමුණට නැංගූ විචාරකේ අරමුණේ හැසිරූ විචාරේ අරමුණේ පින වූ ප්‍රීතිය අරමුණේ සපවත් කළ සැපය අරමුණෙන් පිට යන දේ ප්‍රවතුන ඒකාග්‍රතාව. ඒ පහ මුලින් සිට අගට මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ ආයමත් පටන් ගන්න අර පිළිතුර. හරි ඒකම අරමුණේ තමයි වැඩි වෙලාවක් පවත්වන්න ඕනේ. දක්ෂිණ කියන්නේ ගෞරවයෙන් පිරිනමන දෙනේ. ගෞරවයෙන් පිරිනමන දේ දක්ෂිණාව. උදක කියන්නේ ජලය. ගෞරවයෙන් පිරිනමන ජලය. පූජා කරන ජලය. පාලි වචනේ දක්ෂිනෝදක පාලි වචනේ. අර අපි සිංහලට දක්ෂිනෝදක කියනවා. මේ දානයයි දක්ෂිනාවයි දෙකක් තියෙනවා. දානය කියන එක ත්‍රිසංගත සතාට පවා අසරණයට පවා දෙන දේ දානේ. ඉතින් උසස්තුමන දින දානට දානෙම කියනවා. නමුත් දක්ෂිනාව කියන එක ගරු කටයුතුතුමන දින දානෙ. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිල්ලුතුන් ගුණෝතුන් සංඝයාර දෙන දානේ දක්ෂිනාව. ඒ නිසා ඒකට තවත් වචන දාන දක්ෂිනාව කියලා. දාන දක්ෂිනාව. ඉතින් මේ දක්ෂිනෝදක කියලා කියන්නේ අර ඒ කෞරවයෙන් පිරිනමන ජලය. <laughs> දක්ෂිනෝදකය. පාලියෙන් කියන්නේ දක්ෂිනෝදකන් දක්වා කියන්නේ. දක්ෂිනෝදකේ ඉසල පිළ තමන. ඊට පස්සේ දාන බෙදෙන. ඒ වචන ඉගෙන ඔව් ඒ කමන්නේ කමන්නේ. කිසි වරදක් නැහැ. ඒ දිගටම කිව්වත් වාර 3 4ක් ගිහිල්ලා ඊට පස්සේ එකක් ගන්නවා. ඒක වරදක් නැහැ. ඇත්තට දිගටම මේ මාරු වෙවි ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒක අපහසුයි. එයින් එකක් වෙන් කරගෙන ඒක පිහිට ගන්න ඕනේ. එතකොටයි සමාධිය හොඳින් පිහිටන්නේ ලැබෙන්නේ. අනික ඔය පිළිකුල් අරමුණක් නේ පිළිකුල් අරමුණේ හිත පවතින එක ලේසි නැහැ. ඒකට හොඳට විචාරක වේගෙ තියෙන්න ඕනේ. නැවත නැවත නැවත නැවත හිත යොමු කරන්න ඕනේ. ඔව් සම්පත් වෙනවා. ඒක ඒකයි. හ්ම්. හ්ම්. ඒක නෙමෙයි තමයි. කවුරුණත් මුලින් තමා පළපුරුදු භාවනාවක් කරනවා ඒකෙන් පටන් ගෙනවනේ ආරම්භ. ඊට පස්සේ කොයි දෙයක් පුළුවන් වෙනවා. කපුරු කපුරු ඝනසාර කියන්නේ කපුරු පදිත්තේන කියන්නේ පහනේ ඝනසාර පදිත්තේන කියන එතන පයන්න දිත් වෙලා තියෙන සංගීතය ඝනසාර පදිත්තේන කියන එක ඝනසාරක් පදිත්තේන කපුරු පහණින් කපුරු පහණින් දැන් තෙල් පහණින් නම් ගන්ධ තේලක් පදිත්තේ ඉතිපන්දමින් නම් සිත් තේලක් පදිත්තේ සිත් තේලක් පදිත්තේ සිත් සිත් සිත් කියන්නේ ඉති <laughs> ඉති පහන් ඉති පහන් ආලෝකේ බල්බ් එකක් දැම්මොත් විජ්ජුල්ලතා පරිත්තේ විජ්ජුල්ලතා විදුලිය විදුලිය පහර විදුලි පහර විජ්ජුල්ලතා කියලා විදුලියට පාලිය විජ්ජුල්ලතා පරිත්තේන දීපේන සම්බන්ධයි නෑ නෑ නෑ අත්ථි අත්ථි නෙමෙයි අත්ථි කායන බැලි මහා පරණ තියාන අත්ථි ඇත ඉමස්මින් කායේ මේ කයෙහි කේසා අත්ථි කේස ඇත ලෝමා අත්ථි ලෝම ඇත නඛා අත්ථි නිය ඇත අත්ථි කියන්නේ ඇත කියන එක අත්ථි කියන එක වෙන ඒක ඒක තියෙන ඉදිරියෙන් තව අටවෙනි එක අත්ථි අත්ථි මින්ජාවක් ඒක වෙන්නේ ඒ ඇට සැකිල්ල ඇට කොටස් අට්ටි කියන්නේ එතන කායන බැඳින් මහපරණ තියන්නේ. මෙතන කායන බැඳින් මහපරණ තියන්නේ. ඒකට අත්ති. හ්ම් අත්ති ශාන්ති එකකට අත්ති. අත්ති කියන එක ඉතින් බහුව වචන රස තියෙනවා. අත්ති ශාන්ති ඇත ඇත ඇත්තාව ඒ වගේ. හිමස්මින් කායේ හිමස්මින් කායේ මේ කයෙහි මේ කයෙහි ඉමස්මින් කියන්නේ ਸਰවනාමයක් කායය කියන්නේ එකම නාමයක්. එතකොට මේ ඉමස්මින් කායේ මේ කයෙහි අනුන්ගෙනෙමි. <laughs> මේ කයෙහි. තමන්ගේ කයෙහි. <laughs> නෑ මෙතන මෙහෙමනේ දැන් මට අයිති දෙයක් නෙමෙයි කියලා මුලින් කියන්න ගියොත් අපහසුයි. දැන් මෙතන කියන්නේ මේ මට කියලා කෙනෙක් නෑ ඇත්තට. මේ ශරීරයෙහි මේ කොටස් තියෙනවා. දැන් මේ ශරීරය ගැන අවබෝධයක් නැති නිසානේ මේක සල්සන්ද යන්නේ. ඉතින් මේක රකින්න යන්නේ ඕනවට වඩා මේක තැළුම් කරන්නේ නේද? එතකොට ඒක නිසානේ මේ ස්කන්ධ පහ ගැන දුක් වෙන්නේ කරදර වෙන්නේ. දැන් මේක සම්බන්ධව දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල දන්නවනේ. උන්වහන්සේ මේ ලොවෙහි තියෙන පිළිකුල් අරමුණේ පවා උසස් අර්ථයක් නෙලා ගන්න දන්නවා. දැන් අර උපමාවක් කියනවා. අසුචි වලක මණිකක් තියෙනවා. ඉතින් අසුචි කෙරෙහි පිළිකුල් කරන පුද්ගලයා මණිකල්ලන්න යන්නේ ගඳයි පිළිකුලයි අප්‍රසන්නයි. නමුත් මණිකේ අගය දණේ කෙනා අසුචි වලට බැහැලා හරි අරගෙන අරක සෝදලා පිරිසිදු කරලා ප්‍රයෝජන ගන්නවානේ. ඒ වාගේ දැන් මේ දෙතිස් කුණපු කියන්නේ ඉතින් කොටින් කියනනම් අසුචි කියන අපිරිසුදු දේවල්නේ. අපිරිසුදු දේවල්. ඒ අපිරිසුදුයේ ගොඩ තියෙන ඇතුලේ මණික. මොකක්ද මේ මණික? නැත්තම් උතුම් දේ වටිනා දේ චිත්ත සමාධිය එකක්. ධ්‍යාන. ධ්‍යානයක් පුදා ගන්න පුළුවන් කේශාවලිය. ලෝමාවලිය, නඛාවලිය. එතකොට ඒ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානෙන් නවතිනවා නෙමෙයි. ඒ ධ්‍යානයේ පද පාදක කරගෙන විදර්ශනා වඩලා සියලු ධර්මයන් චතුරාර්ය සත්‍යයට හරවලා නිවන් දකිනවා. ඒකයි මේකෙන් කරන්නේ. දැන් මේ මූර්ත ශරීරයද බලන්න මූර්ත ශරීරය කියන එක ලං වෙන්න බැරි, බලන්න බැරි අප්‍රසන්න දෙයක්. ඒක තුලිනුත් ඔය ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අර සරුවක්ඥතාඥාණයෙන් දැකලා මේවා අපිට අරන් දීලා තියෙන මෙන්න මෙහෙම කරන්න මේක තමයි පිළිවෙත කියලා. දැන් රූපකාර පිළිබඳව තියෙන ඡන්ද රාගය ඡන්ද රාග කියන්නේ බලවත් ඇල්ම බලවත් ඇල්ම නිසානේ මේ මිනිස්සයෝ නැත්තම් සත්වෝ රූපකාගෙන මෙච්චර වෙහෙසෙන්නේ නේද මෙච්චර වෙහෙසෙනවා හැබැයි මේක පිළිකුල වශයෙන් දැකලා විපස්සනා කරන් පස්සේ ඉතින් මේ ගැන තමන්ගේ ඇල්ම තදින් නැහැ අවබෝධකින් යුක්තව තමයි කටයුතු කරන්නේ. ඒකට කැම බිම නොගෙන ඉන්නේ නැහැ. වතුර නාන්න නැතුව ඉන්නේ නැහැ. ඉස පීරන්නේ නැතු වෙන්නේ දැන් නියවතු බාන්නේ නැතු. ඒ ඔක්කොම කරනවා. ඒක පිළිදමම් කිරීම. ඒ ශාරීරික යථාර්ථයේ තේරුම්ගෙන ඒක ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඒකෙන් වැඩ ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ උපදේශය. ඇත්ත ඇත්තමයි දැන් මේ ශරීරය ගැන තියෙන බලවත් ඇල්ම නිසානේ සීල් රකින්න බෑ බඩගින්නෙන්න බෑනේ සමහරුන්ට සීල් රකින්න බෑනේ බඩගින්න බෑ කියන්නේ නම ශරීරය පිළිබඳව යථාර්ථය දැනගත්තම බඩගින්න කෙනෙක් සුළු දෙයක් ඊට වඩා ලොකු දෙයක් මේ මේ ලබා ගන්න අර උසස් ගුණයක පිළිලානේ ඒකයි දැන් ඔය මුළු ජීවිතේම උපන්දා පටන් කරන්නේ මේ ශරීර පටිජග්ගණයමනේ. බලන්න මොනතරම් පුදුම වැඩපටු රාශියක් තියෙනවද? උපදින වේලාව පටන් හුස්ම ගන්න පටන් ගන්න. මේ ශරීර පාලනය කරන්නේ දුක්ඛ සත්‍ය. ඉතින් අත්පායහා මෙහා හරවනවා දඟලනවා පෙරලෙනවා. ඉතින් කෙලෙසෙන් සුටුමල මුත්‍ර නිකුත් වෙනවා. ඔව සුද්ධ පවිත්‍ර කරන්න වෙනවා. කුඩා කාලෙකින් කිරිපා කිරි බෙමින් ඒකින් හැදෙනවා. ඊට පස්සේ ඉතින් කෑම බීම ටික ටික පුරුදු වෙලා ඉතින් මෞපියන්ගේ පිටින් ශරීරය ටික ටික වර්ධනය වෙලා ඊට පස්සේ ඉතින් අවුරුදු 3ක් විතර වෙනකොට ඉතින් අකුරු ශාස්ත්‍රය ඉගෙන ගන්න පටන් ගන්නවා. මොකද මේකට විදගම් කරන්න ඉගෙන ගන්නවා. ඒ අවුරුදු 15ක් 20ක් තරම් දිගව කලක් ඊට පස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රේ මහා වදයක් නිදිනවා. ඒ ඔක්කොම කරන්නේ මේක හසුරුවන්නේ පවත්වාගෙන යන්නේ. ඊට පස්සේ රැකී ආරක්ෂා කරන්නේ ඉතින් මිල මුදල් හම්බ කරන්න ඕන නැත්නම් මේ ගෙනියන්න බෑනේ. ඒකට කෑම බීම ඕන, දුම් පැන දුම් ඕන, යාන වාහන ඕන, ගෙවල් දොරවල් දුම් තුම් ඕන. හැම දෙයක්ම ඕන කරන්නේ මේ රූපස්කන්ධය හසුරවන්නේ මේ මහා දුක්ඛස්කන්ධයකට පිළියම් කරන්නේ. ඕකකින් මරණාන්තයක් හා නොකඩවා කරන සේවීම. ඉතින් මේවා ගැන මම මාගේ දැන් තියෙන එකේන උදම් වෙනවා නැති එකේන කනගාටු වෙනවා. ඔහොම වෙන්නේ නැහැ නේ දැනගස්සනන්නේ. තියෙන දේෙන් සතුටු වෙලා ඒකේ යථා සත්‍ය තේරුම්ගෙන ඇලෙන්න බැඳෙන්න නැතුව ජීවිතේ පවත්වාගෙන යන සැපේ සැපින් පවත්වාගෙන යනවා ඉතින් ඒ මානසික සෝය මිසක් කයට කවදාකවත් සැපයක් දැනෙන්නේ නැහැ සැපයක් ඉල්ලන්නේ නැහැ ඉල්ලන්නේ මනස තමයි මේක ඇලීම තියෙන මනස තමයි ඉතින් නොවේ જાති ඉල්ලන්නේ අර ඒක අම්මා කෙනෙක් කිව්වා ඒ පුතා හදිසියෙ ඇක්සිඩන්ට් වෙලා අන්තරාවල බැඳලක් නැහැ තරුණ පුතා. නැතිවනම් පස්සේ ආගේ අඳුන් තෑගි දෙන්න අසරණ යන දෙන්න බැලුවාම අඳුන් කුට්ටන් 70 ගානක් තිබුණා. අලුත් කඩ. එක් දවසක් දෙකක් පාවිච්චි කරපුවා. මොකද මේක අහන්නේ එකට වඩා අර හොඳයි එකට වඩා මේක හොඳයි කිය එකේ සරසඳ ගත්ත දේවල් නේ තරුණ ජීවිතය ඇති මත්පැන් පානය කරලා වාහනේ පදවන්නට ඇක්සිඩන්ට් වෙලා. එතනම අන්තරා වෙනවා. ඉතින් ওই වගේ සිදුවීම් තියෙනවා. අත වශයෙන් අර ගටිකාරතුමා ගැන අහලා ඇතිනේ. කලන කොච්චර මනුෂ්‍ය සැපෙන් හිටියදනේ. ඉතින් ජීවිතේම ඉතින් මව්පියන්ලා සත්කාර කරනවා, මැටි කර්මාන්තත් කරනවා, මුදල් පාවිච්චි කරන්නේත් නැහැ, විකාල භෝජනෙත් නැහැ, අවශ්‍යකමකුත් නැහැ. පොළොව කපන්නේවත් නැහැ. ඒ තරමට බොහොම ධාර්මිකව තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීම. මෞපියන් දුප්‍රස්ථාන කරමින් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වස්වසල ප්‍රස්ථාන කරමින් මොනතරම් සේවයක් කළාද? ඒ අර අධාතස්සේ දැකීම නිසා. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ වග්ගමුදා තීරිය කියලා භික්ෂුන් වහන්සේලා 500ක් හිටියා. යෝ ශිසාලා මහනොඩ පැත්තේ වග්ගමුදා පිරිගින ආරණ්‍යක. හැබැයි උන්වහන්සේලාට කර්ම විපාකයක් තිබුණා. නමුත් ඒ ජීවිතේ රහත් වෙන්න සමහරුන්න පුළුවන් මතුවට රහත් වෙන්න හේතු සම්පත් ඇතිවනු පිණිස දුන්න කායගත සතිය. නිද්වත්යෙන් සාකාර. දියල බුදුරජාණන් වහන්සේ සුමාන දෙකක් කිසි කෙනෙක් සම්මුඛ නොවේ නැහැටි විවේක ගත්තා. අනේ සමහරු රහත් වුණා ওই සමාන දෙක ඇතුළත. සමහරුන්ද බෙල්ල බැටපු කුණපයක් වගේ ශරීරේ පිළිකුල් වුණා. පිළිකුල් වෙලා අනිත් ප්‍රියට කියන අනේ මගේ බෙල්ල කපා දා. මට බෑ මේක කියන්නේ. ඔවුනෝ කීප දිනේ බෙල්ල කපා ගත්තා. ඊළඟට කෑමට එනවා මේ දුප්පත් මේ හිඟුණු මිනිස්සෙක්. එයාට කිව්වා මිනිස්සු ඔබට පින්කමක් කියලා දෙන්න. නේම බෙල්ල කපා දාන්න. අපේ තියෙන දේවල් ගන්න. ඒ මිනිස්සයා බොහොම අප්‍ර අකමැත්තෙන් එකනමක් දෙනම බෙලි කැපුවා. ගිහින් කඩුව හොදනකොට ගඟේ මේ විසදුරු దేవතාවෙක් කිව්ව. "තමුන්නාසේ හරි පුණ්‍යවන්තයෙක්. නිවන් දැක්කේ නැත්නම් නිවන් දැක්කේවනේ." කියලා උනන්දු කෙරෙව්වා. ඒ මිනිහා ගිහලා ඊට පස්සේ කුටියක් ගානේ ආ නිවන් දැක්කේ නැති ඇත්තෙන් එළියට එක දවසට 30 40000 ඝාතනය කරා. විසුදුතුම දේවතා කරුවාට. පස්සේ ඒ මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ඇත්තන්ට බරපතල කර්ම විපාකයක්. අනිවාර්යෙන් ඕක සිදුවෙනවා. හැබැයි මේ සිදුවන්නේ භාවනා කරලා. ඉතින් ඒ වාගේ මම කියන්නේ මේ මේ රත්ීසාකාර වල බෙල්ලෙ මැතිපු කුණපක් වාගේ මේක පිළිකුළු නම් පස්සේ ජීවිතානි කරගන්න. නෑ නෑ එහෙම එකක් නෙවෙයි. නැති කර ගැනීම අදහස නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේක හේතුවකින් හටගත්ත ඵලයක් මේක නැති කරන්න බෑ. නැති කරන්න කිව්වොත් ඒක ඒක අනවශ්‍ය සිතිවිල්ල. මේකෙන් ලබා ගන්න තියෙන අර්ථය නෙලා ගැනීමයි. අර මුලින් කිව්වා වගේ උපචාර සමාධි ප්‍රථම අධ්‍යාන අර්පණා ලබාගෙන විපස්සනා කරනවා. අයර කියලා තියෙන්නේ ඔය ආනිසංස කතා ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතු මහතෝ අත්තා සංවත්තති මහතෝ සංවේගා සංවත්තති ඥාන දර්ශන පරිලාභා සංවත්තති විද්‍යා විමුක්තිපා ඵල සත්‍ය ක්‍රියා සංවත්තති කතමෝ වේක ධම්මෝ කායගත සති ඔහොම මේක දේශනා තියෙනවා අමසන්තේ භික්ඛවේ පරිබුඤ්ජಂತಿ ඒ කායගත සතින් පරිබුඤ්ජಂತಿ සමසන්තේ භික්ඛවේ නපරිබුඤ්ඤන්ති ඒකායගත සතින්න පරිබුඤ්ඤන්ති කායගත සතිය පරිභෝග කරන්න අමෘතේ වළඳන්නේ කායගත සතිය පරිභෝග නොකරන්න අමෘතේ නොවළඳන්නේ ඔය දෙයට ලක්ෂණ දේශනා ගොඩාක් තියෙනවා මට මතක අංගුතර නිකා ඒකක නිපාත සූත්‍ර 68ක් තියෙනවා ඒකෙන් පෙන්නනවා මේකේ තියෙන වටිනාකම නිසා මේක බොහොම බුද්ධ ශාසනයේ භාවිතා කරපු භාවනාවක් දී පැවිදි වෙනවා. ලැබෙනවා ලැබෙනවා. යන යන යන. සමාධිය කියන එකට ඇත්ත ඒකාග්‍රතාවනේ. අරමුණෙන් අරමුණට පදයෙන් කරන්න යනවා සමාධිය කියන. පද විසලින් පිටින්නේ. එක අරමුණින් ඉන්න කොටයි සමාධිය තදට පහළ වෙන්නේ. සමාධිය කියන්නේ කොයි භාවනාවක් කියන්නේ ඒක ඔව් ඔව් එක ආකාරයයි. අරමුණු වෙන එච්චරයි. අරමුණු වශයෙන් වෙනයි සමාධියේ ලක්ෂණ එකයි. සමාධියේ පැවැත්ම එකයි. නීවරණ පහක් වෙනවා නීවරණ යටපත් වෙනකොට ධානාංග පහ ශක්තිමත් වෙනවා ධානාංග පහ ශක්තිමත් වීමෙන් තමයි නීවරණ යටපත් වෙන්නේ එතකොට ඒක තමයි පළ පළවෙනි ධානය ඒකෙන් දියුණු කරනකොට ඉහළ තියෙන්න පුළුවන් ආශව කියන වචනේ පද හතරකින් තෝරනවා. කාමාශව, භවාශව, දික්ඛාශව, අවිජ්ජාශව කියලා. ආශව. ආ භවග්ගං ආ ගෝත්‍ර භුංවා සවන්තිති ආශවා. භූමි වාසයෙන් භවාග්‍රේ දක්වා පැතිරෙනවා. සවන්ති කියන්නේ පැතිරෙනවා. ධර්ම වාසයෙන් ගෝත්‍ර භූසිත දක්වා පැතිරෙනවා. එතකොට ඒ කියන්නේ භවග්‍රේ දක්වා මේ ආශ්‍රව පැතිරී පවතිනවා හැම సంతානෙක. ඒක එකක්. අනික තමයි දැන් මේ මාර්ගඵලාභෝධයේදී ගෝත්‍ර භෝසිත දක්වාම ආශ්‍රව චිත්තසංතානවල පවතිනවා පවතිනවා. එතකොට ඕකට තේරුම කියනවා චිර පරිවාසියට්ඨේන මදිරාදෝ ආසවා ව්‍යාපි ආසවා බොහෝ කලක් පල් කිරීම වර්ති කොහොමද දැන් ආශව කියලා අපි ලංකාවේ ඒ ආයුර්වේද බෙහෙත් කරනවානේ ආශව. ඒවා උණු කරන්නේ නැහැ. බෙහෙත් පල් කරලා පොළොව යට මේ ඔව් මේ තැම්බෙන්න හරිනවා. ඒවා තරහා ගන්න ඒවා ආශව පල් කිරීම. පල් කිරීම තමයි ආශව. ඒ වගේ චිරපරිවාසයක් තියෙන බොහෝ කාලයක්. අනාදිමත් දීර්ඝ සංසාරයේ පටන් මේ సంతානයේ තුල මේවා කැකෑරි කැකෑරි මේ මොකද්ද පල් වෙවි පල් වෙවි පැවතුණා. ඒක තමයි ආශව. ඒ ආශව උතුරන්නේ. ඇහෙන් උතුරනවා, කනෙන් උතුරනවා, නාසිකාවෙන් උතුරනවා, දිවෙන් උතුරනවා, කයෙන් උතුරනවා, හිතෙන් උතුරන දොරටු හයෙම මේවා වැගිරෙනවා. ඒක නිසා ආශව ශ්‍රවණේ මේ ශ්‍රාවණේ වෙනවා. එතකොට ඒක ගෝත්‍ර භූසිත දක්වා මේ දිගට මේ චිත්ත සංතානවල පවතින ගෝත්‍ර භූ කිව්වහම සෝවාන් වුණත් තව සකදාගාමිනිකන් කොටසක් තියෙනවා අනාගාමිනිකන් කොටසක් රහත් වෙනකන් කොටසක් තියෙනවා රහත් මාර්ගයේ මුලින් තියෙන වෝදාන කියන සිත දක්වා මේක දුවනවා කොටසක් භූමි වාසයෙන් ඉතින් අපේ සිත භවග්‍රය දක්වාම වැඩ කරනවානේ අවීචයේ පටන් භවග්‍රය දක්වා මේ සිත අරමුණු ගන්න හැම දෙයක්ම ආශ්‍රව වශයෙන් අල්ලා ගන්නවා කාමාශව කියන්නේ භවආශව කියන්නේ තෘෂ්ණාව. මේ 11 කාම භූමියටයි තී ධර්මයන් පිළිබඳ වාසාව කාමාශව. ඊළඟට භවආශව කියලා මෙතන කිව්වේ රූපාරූප භවයන් සම්බන්ධව ආශාව. ඒතකොට කාමාශව භවආශව. දික්ඛාශව කිව්වේ දසටක් මිත්‍යා දෘෂ්ටි. දසටක් මිත්‍යා දෘෂ්ටියටම ආශව කියනවා. අවිද්‍යාසෝ කියේ මෝහය අවිද්‍යාව. ඒතකොට මේ ධර්ම තුනයි පරමාර්ථ වශයෙන් මෙතන තියෙන්නේ. ලෝභයයි, ditthiyයි, මෝහයයි. අර ලෝභය දෙකට බෙදුවා කාමාසෝ භවාසෝ කියලා කොටස් පහසුවෙන් තේරුම් ගන්න. දැන් අනාගාමිනුවට කාමාසෝ ඉවරයි භවාසෝ තියෙනවානේ. ඒක තෝරන්නේ ඒක දෙකට බෙදෙන නිසා. අනිත්වා දෙකට බෙදෙන්නේ නැහැ. අනිත්වා මේ ඒ ඒ අවස්ථාවෙන් කුණී වෙලා යනවා මිසක් දැන් ditthාසව සෝවාන් මාර්ගයෙන් අවසන් වෙනයි එහාට යන්න නිසා එකක් හැටියට පෙන්නනවා. අවිද්‍යාසව ඉතින් අරිහත් මාර්ගය දක්වාම පවතිනවා. අයින් කොටස කොටස සිඳෙනවා. අපාගාමී අවිද්‍යාව සෝවාන් මාර්ගයෙන් නැති වෙනවා. මනුෂ්‍ය ලෝක එකවරක් ඉපදීමෙන් එහාට තියෙන මේ අවිද්‍යාව වෙන අඩු වෙනවා. අනාගාමිනකොට මේ 11 කාම භූමිය කියලා බඳව තියෙන අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊළඟට අරිහත් මාර්ගයෙන් තමයි ඉතිරි ටික අවශ්‍ය වෙන්නේ. නිසා අවිද්‍යාව රහත් මඟ නුවණ දක්වා යනවා. මෙන්න මේ තමයි ආශව. කාමාශව නම් කාම භූමිය සම්බන්ධ සීල වස්තුන් පිළිබඳ ආශාව. භවආශව භව සම්පත් පිළිබඳව ආශව. ආශ්‍රමයේ ආශාව. මේ ඊළඟට දිත්‍යාශව දෙසකක් මිත්‍රු මිත්‍යා දෘෂ්ටියෙන් එකක්. අනික තමයි අවිජ්ජාසව සීළු අඥාන ක්‍රම. එතකොට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්තාපරන්තේ අඥානං ඉදක්පච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු අඥානං. ඔහොම තියෙන අවිද්‍යාව විස්තර කරනකොට අපි දන්නේ. දුක්ඛේ නොදන්නකම සමුදය නිරෝධේ මාර්ගයේ పూర్ව ආත්මයේ పూర్ව කාලය අපර කාලය කියන අතීතය අනාගතය නොදන්නා බව අතීතන දෙකම නොදන්නා බව පටිච්චසමුපාද නොදන්නා බව ඔය කියන කොහොම අයිති වෙනවා දතියුතු දෙයට ඒ දතියුතු දෙය කියන්න පිළිබඳව නොදන්නකම තමයි අවිද්‍යාව කියන්නේ අවින්දියන් වින්දසීති අවිද්‍යාව නොකරුද්දේ නොකටුද්දේ කරනවා වින්දියන් නවින්දති කියා විද්‍යා කලේතු දේ නොකර අරිනවා. ඒ වගේම අවිදිතං කරෝති කියා විද්‍යා අවශ්‍ය දේ වහනවා නැත්නම් මේ යූස් වෙන්න දෙන්නේ අවිදිතං කරෝති යථා තත්ත්වය මතු කර ගන්න දෙන්නේ අවිද්‍යාව. ඒ වගේම අවිද්‍යමානේ ජවති කියා විද්‍යා නැති දේවල් කෙරේ දුවනවා. දැන් සත්ත්ව කුජල ස්ත්‍රී පුරුෂ ඕවා නැති දේවල්නේ පරමාර්ථ වශයෙන් නෑ ඒවා කෙරේ දුරනවා ඊළඟට විද්‍යමානයේ නජවති කිය විද්‍යා ඇති දේ කෙරේ දුවන්නේ නාම රූප ස්කන්ධ ආයතන මේවා ගැන දුවන්නේ යොදන්නේ අවබෝධ කරගන්නේ ඔන්න ඔය වගේ තේරුම් රාශියකින් අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව විද්‍යාව කියන්නේ නුවණ අවිද්‍යාව කියන්නේ අනුවණ ඒකකින් ආශ්‍රව ඉතින් එක එක නම් වලින් ඒක හඳුන්වනවා. ආසව, ඕග, යෝග, ග්‍රන්ථ, පරාමාස ආදී ගොඩක් නම් වලින් තියෙනවානේ. එක එක අවස්ථාවෙන් ඒ ඒ නම් හඳුන්වනවා. ඒක සම්මාදිට්ඨියයි ප්‍රඥාවයි. කම්මසකත සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියනේ මිච්ඡාදිට්ඨි නෙමෙයි. සම්මාදිට්ඨි කියුවා කෙලින්ම ප්‍රඥාව. මිච්ඡාදිට්ඨිය කෙලින්ම දෘෂ්ටිය, දෘෂ්ටිචෛසිකේ. ඒතර කම්මස්සකත සම්මාදිට්ඨිය කියන්නේ කළ කුසල් ලකුසල්ලි කර්ම විපාක පිළිගන්නවා. කුසල් ලකුසල් පිළිබඳ විපාක පිළිගන්නා නුවණට තමයි කම්මාසකත සම්මාදිට්ඨිය. අපි කියනවා කර්මක්‍රියාවාදී කියලා හැම පුද්ගලයන් ගැන. යමේ කර්මයේ පිළිගන්නා විපාක පිළිගන්නවා. දැන් අපි මේ දේ කළොත් මේකේ ඵලයක් ලැබෙනවා කියලා නුවණින් තේරුම් ගැනීම තමයි කම්මාසකත සම්මාදිට්ඨිය. කම්මසකතා කම්මස්සක තා කර්මයේ ස්වකීයකට ඇති බව දන්නා නුවණ කම්මස්සක තා කම්මස්සකතා කියන එකනේ කම්ම සකතා සක කියන්නේ ස්වකීය කර්ම එතකොට තමන්ගේ කර්මයේ ස්වකීය කර්මයක් තමන්ද විපාක දෙන බව තේරුම් ගන්නවා ඒක කම්මස්සකතා සම්මාදිට්ඨිය. අර තියෙනනේ කම්මස්ස කෝම්හි, කම්ම දායාදු, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස දායාදෝ භවිස්සාමි. ඔය තියෙන්නේ ඒ මෙනෙහි කරන්නේ නැති. කම්මස්ස කෝම්හි. මම කර්මයේ පුරුම කොට ඇත්තේ. කම්ම දායාදෝ කර්මයේ දායාද කොට ඇත්තේ. කම්ම යෝනි කර්මය සැප දුක් ලැබීමේ මූලික හේතුව කොට ඇත්තෙමි. කම්ම බන්දු කර්මය ඥාති කොට ඇත්තෙමි. කම්ම පටිසරණෝ කර්මය පිළිසරණ කොට ඇත්තෙමි. කල්යාණං වා පාපකං වා යං කම්මං කරිස්සාමි. කුසල් හෝ අකුසල් හෝ යම් කර්මයක් කරන්නේ නම් තස්ස දායාදෝ භවිෂ්‍යමයකට වගක යුත්තයි නිකරුව වන්නේ. එතකොට කම්másකත මානසිකාර්යය. ඒකයි ඒ මෙනෙහි කිරීමේ නුවණ කම්මස්සකතා සම්මාදී. Mm-hmm. ඒගොල්ල ඇත්තට මනුලෝකදින්ද හේතු වෙන අතීත කර්ම කොච්චරවත් තියෙනවා. කජාතිගණේ කල්ප ගණන් ඈත කර්මත් බලපානවා. එතකොට ඔහු සසරදී සමාරේට ධ්‍යාලාභී තාපස කෙනෙක් වෙලා ඉන්නේ නැති. ධ්‍යාලාභී තාපසෙකුට දානයක් දෙන්නේ නැති. එක්ක පසේ බුදු කෙනෙකුට දාන දෙන්නේ. නමුත් එයාට එයා දන්නේ එයා පැතුවේ නෑ මට මතුවටත් මේ නියම ධර්මයේ නියම සම්මාදිට්ඨිය ලබන්න හේතු වේවා කියලා. ඒ හිතුවේ නෑ. සම්පත් කතාගෙන දන් දුන්නා. සම්පත් කතාන දන් දුන්නාම ඊට අනුරූපව ලැබෙනවා සම්මාදිට්ඨිය පිහිටන්න යට වාසනාව නැහැ. ඒකයි. දැන් අපි අපි පින්කම කරන හැම වෙලාවෙම කියනවානේ මිනා කුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හොති යානිබාන සතන් කියන්නේ කවුද බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා කල්යාණ මිතුරු උතුමා ඒකෝට ඒකේ අත්හැරන ප්‍රාර්ථනා කරන් ලැබෙන්නේ නැහැ. හිතන්නේ නැති මොන ලස්සන රටක උපදින් ලැබේවා. ලස්සන ශාරීරියක් ලැබේවා. මේ මේ જાති ලැබේවා කියලා. ඉතින් ඒක ලැබෙනවා. ඔව් මෙහෙමනේ. දැන් ඒ ඇත්තෝ දිව්‍ය ලෝකයට යන්න පතාගෙන ආව නෙමෙයි. ඒ ඇත්තෝ නිවන් පතාගෙන පාරමී 10 පුරලා තිබුණා. පාරමී 10 පුරලා තිබුණා. ඒක නෑ තමයි. ඉතින් ඒ අත්හන්දේ නිවන් දකින්න එක තැන කිල්ලිපා ඒ කාලේ මනුස්ස ලෝකෙ ඉඩමදි. ඔච්චර පිරිසක් ඉන්න කොහෙද? ඉතින් ඒගොල්ලෝ අනික මේ සක්වල නෙමෙයි දසදහසක් සක්වල ඇත්තනේ. මේ සක්වල සහිත. ඉතින් ඒගොල්ලෝ ඒ ඒ තැන්වල සම්ප්‍රත්‍යතු ඒ කිය පිණිති බිච්ච නිසා. නමුත් මේ දසපාරමී කෝල්ල මේ සම්පූර්ණ වී තිබිච්ච නිසා තමයි දෙවලු ඉඳලා ඇවිල්ලා බඹලු ඉඳලා ඇවිල්ලා මාර්ගඵලය. ඉතින් යාර මාර්ගඵලක් ලබාගත් අය දා. දා ලබාගත්. දා ලබාගත්. ඔව් කලින් ලබා ගත්තා නම් ඉතින් ඒක සම්පූර්ණයි. ඉතින් රහත් නෝනවත් මේක ඒක ඒ එන බුද්ධ ශාසනික ලබා ගත්තා වෙනවනේ. මේ බුද්ධ ශාසනය ලබා ගත්තා ගැන ඔය කියෙන්නේ. හ්ම්. සාමාන්‍ය සිත්වල කියන දවන හටක් තියෙනවා. නමුත් මරණාසන්න සිත්වල ඒකට හේතුව කියලා තියෙන දැන් ඔය <clears throat> කාමාවචර ජවන් දීපයක ජවන් සීට් හතයි එන්නේ. ඇතැම් විට හයක් ලැබෙනවා, ඇතැම් විට පහක් ලැබෙනවා. හයක් ලැබෙන්නේ මූර්ඡා අවස්ථාවල. මූර්ඡා කියලා කියන්නේ දැන් දැඩිසේ රෝගාතුර රෝගාබාධයකින් පෙළීගෙන ඉන්නවා. එතකොට සිහි නැති වෙනවා. එහෙම නැත්නම් මේ වෙඩි වැදිලා අවයවදෝලින් හානි වෙලා සතුන් මැනලා සර්ප දෂ්ට කරලා ඔගේ සිහිමූර්ඡාව වෙනවා. ඒ සිහිමූර්ඡාව නාම හෘද වස්තුව ක්‍රියාකාරීත්වයේ ටිකක් අඩපණ වෙනවා. නිකන් ක්ලාන්ත වීමක් වෙනවා. එතකොට බොහෝ සෙයින් ඒ සිහිමූර්ඡා අවස්ථාවල යන්තම් සිහිය ඒගලිනකොට ජවම් වීති පහළ වෙනවා. දැනීම ඇසීම ඇති වෙනවා. එතකොට ජවන් ගීතයේ චිත්තක්ෂණ 6යි ඇති වෙන්නේ. සිහි මූලිකාවස්ථාවල. මරණාසන්න මොහොතේදී පමණ ජවන් සිත් පහකින් සම්පූර්ණ වෙනවා. මොකද කාරණේ නිමීගෙන යන පහනක් වාගේ හෘද වස්තු දැන් නිමීගෙන යන්නේ. හෘද වස්තු අලුත් රූප කලා උපදින්නේ උපන්න රූප කලාපට තමයි මේ චිත්තක්ෂණ 17 යන්නේ. එතකොට කාණෙමදි. දාසිත සතක් දුවන්න කාණෙමදි. ජවසිත කියන්නේ වේගවත් සිත් හතක්. වේගවත් කියන්නේ අනිශ්චිත වලට වඩා බලගතියි. එතකොට මේ සිත් හතක් යන තරමට උර්ජවස් රූපයේ දරා ගන්න කාලෙමදි. ඒක නිසා තමයි පහකින් සීමා වෙන්නේ. ඒ පහයි ඉතින් අර කලින් කරපු කුසලයක් හෝ අකුසලයක් පාට ආරමුණු වීමනේ ඉතින් වෙන්නේ. ඒකයි. ඔව්. එතකොට එයාට වෘත්තපනිකක් නෑ. ගොපද මෙන්නේ ජාතිකට මුලින්නේ. අරගෙන සදාරම්මනනේ. සදාරම්මන භවංග චුති. ඔය ක්‍රම තුනෙන් එකකින් චුති වෙන්නේ. දැන් කෙනෙක් ජවන් සිත් පහක් ගියා, සදාරම්මන දෙකක් ගියා, භවංග සිතක් ගියා චුති වෙනවා. දැන් කෙනෙක්. ඇතැම් කෙනෙකුට ජවන්සෙත් පහ ගියා සදාරමණ නැතුව භවංග ගියා චුතිය වුණා. ඇතැම් කෙනෙකුට තවත් කාලෙකට වෙලා ජවන් හතර ළඟ ජවන් පහ ළඟටම චුතිය වෙනවා. ප්‍රජිත ත්‍ෘතියේ සිදුවීමේ වාර තුනයි තියෙන්නේ. සාදාරම්මන භවංග ත්‍ෘති. භවංග ත්‍ෘති, ජවන ත්‍ෘති. ওই විදිහට. ඒ ක්‍රම තුනකින් චුති වෙනවා. ඔය චුති ස්ථානං තිධාමතං කියලා තියෙනවා. චුති ස්ථාන තුනයි තියෙන්නේ. ජවන ජවන ප්‍රතිසන්ධිය අතර, ජවන භවංග අතර, ජවන සදාරමණ භවංග අතර. එහෙම තියෙනවා චුතිය. කියලා වෙනස් කරන්නේ කොයි ඒක වෙන්නේ ඇත්තට ඔය දැන් මරණාසන්න මොහොත කියන එක සත්වරයකින් කෝටියෙන් පංගුවක් නෑ. ඊට කලින් ඊට කලින් ඊට කලින් ඔව් දැන් දවස් ගණන් වුණත් පුළුවන් නේ. දවස් 5 6 වුණත් ඒ කටුව තුල යොදවන්න පුළුවන් යාට ඇහැ පේන කන ඇහෙන වෙලාවේ. රෝගාතුර ඉන්නකොට එහෙම පුළුවන් ඉඩ තියෙනවා නම් රෝගියෙක් වශයෙන් ඉන්නවා. ඒකයි වැදගත් වෙන්නේ. ඔව් ඔව් ඔව් අන්තිම මොහොත කියන එකට ඒ වෙලාවේ හිත හසුරවන්න බෑ. ඒ වෙලාවේ ඇහෙන්නේ නැහැ සමාහයට පේන්නේ නැහැ බොහොම කෙටි වෙලාවයිනේ. බොහොම කෙටි වෙලාවයි. කොච්චර කෙටි වෙලාවද කියනවා නම් නිදසුණක් කියන කිනිහේ උඩින් මැස්සට කම්මල් කරුවා මිටියෙන් ගහනකොට කොච්චර වෙලාවක්ද මැරෙන්නේ? බොහොම ඉක්මනින් මැරෙනවා. අන්න ඒ තරම් කෙටි වෙලාවයි. ඒ වෙලාවෙත් අර ජවන්සිත් පහලා තමයි මැරෙන්නේ. මරණසන් ජවන්සිත්. එනිසා කවුරුණා රෝගාතුර වෙනකොට ඉතින් සමීපව ඉන්නේ නැත්නම් අනුකම්පා කරන්න ඕනේ. අපි දන්නේ නැහැ. කොවිලා නිරුද්ධේ දන්නේ, පණ ඒ දන්නේ නැහැ, නැසේ දන්නේ නැහැ. ඉතින් අර ආවොත් එහෙමයි නාවොත් මෙහෙමයි කියලා ඒ දෙපැත්තටම ගැලපෙන්න යම්කිසි උසස් කුසලයක් කර දෙන්න ඕනේ ලෝකියාට. ඒකට යාල සමාත ඒකම හේතුලා සුව වෙන්නත් පුළුවන්. එහෙම අපි දැකලා තියෙනවා. දැකලා තියෙනවා. ඊයේ ඊයේ ඔව් එනම ඉතින් මාසයක්ම ලෙඩින් හිටියානේ. ඔක්තෝබර් 23 තමයි ආරම්භ වෙලා තියෙන්නේ. දැන් මේ මාසේ දෙවෙනිදා අන්තරාලා තියෙනවා. ප්‍රවස්තලා තියෙනවා. ඒක මාසිකුස් සතියකට වැඩිනේ. යනවා කිව්වා පින් කරා. ඒ ළම ඉතින් ඒ දැන් ළඟ ඉන්නේ නැත්තෝ මම හිතන උදව් කරන්න ඇති මොකද එනම සිටියේ ගොම්පේ තමන්ගේ ගමේ ස්ථානයක් හදලා දුන්නනේ අයියලා සහෝදරයෝ එතන හිටියේ එනම මම එපාම කිව්වා ඒ වැඩේ ඇත්තට මං ගාමින් දන්න නිසා නමුත් ඉතින් මේ නෑදෑයන්ගේ ගමේ අයගේ බලවත් පිළිදෙව නිසා භාවනා පන්ති කර කර ලස්සනට ගියා වැඩසටහන බොහොම ඉක්මනින් දියුණු වුණා එනම හරිය දක්ෂයි වැඩට හැමෝම සතුටුයි. ඔය නොයෙක් තැන්වලකින් සති ගණන් භාවනා පන්ති පවත්වන මම ඒක බුරුම ගිහිල්ලා අවුරුද්දකට ආසන්න කාලයක් ඉඳලා නෑ. ඊට පස්සේ මේ මම ඉතින් එපා කිව්වට ඒක වැලකුණේ නෑ මේ ඩයබටික් තිබුණා අවුරුදු 6ක් 7ක් විතර. ඒක කාලය ඇතුළත ඩයබටික් බහින්නේ නෑ බෙහෙත් ගත්තට. ඊපස්සේ මම සීකරුමාත්‍යර කියලා දුන්න ඒක උපදේශයක්. එක දවසින්ම බැස්සා ඒකෙදී. ඒ වුණාට ඒක ස්ථිර බැස්මක් නෙමෙයි. එනමට ඒක පාලනය කරගන්න ලැබිලා නැහැ. ඉතින් ඒක එක කාරණයක්. අනික මම මේ ඉන්දීශ්වර කීප දවසක් ගිහින් ආරෝග්‍ය ශාලාවෙන් සෙත්පත්ලා නෑ මොකක්ද හේතුව කියලා හිතනවාද? ඉතින් ඒක හේතුවක් කිව්ව ඒකත් වෙන්න පුළුවන්. එනමගේ අර මම හිතනවා මේ බඩගිනි නොදැනීම නිසාද කොහොමද දවල් දාන වේලාවට ගන්නවල කොච්චි කරා 25ක් විතර මං කිව්වා ඒක නයි සවාල් වෙන්න පුළුවන් සුළු තුවාල වෙනවා එකක් අනික සමහර liver එක්ක කලින් බලපාන ඉතින් ඒ ඒ ආහස ඔය වෙනකොට liver එක සුළු වෙනසක් දැනුණලු වැඩිමිනක් වගේ හැබැයි දොස්තරලා පරීක්ෂා පරීක්ෂණ කරලා කරලා ඒ කිසි දෝෂයක් නැහැ කිව්වා නමුත් අර ශරීර අභ්‍යන්තරයට අරවා විස වෙනවා. ඒක එකක්. තවත් බාහිර උපද්දරය ඇති මොහකාරී. කිසි ලෙඩක් කාලයක් තිබුණේ බොහොම හොඳින් වැඩ කරපොන වයස හොඳට 45ක් ඇත්තීට වඩා නැහැ. මහත්යෝ ඉතින් අර සමහර විට දැන් උන්වහන්සේ ගැන ආදීනව හිතලා තිබුණේ නැහැ. හිතලා තිබෙන්නේ. ඒත් මිනිස්සු කරන දේ දැන් සමහර මිනිස්සු ගොඩාක් මිනිස් ගන්නවනේ. නැත්නම් පෙන්නන්න බැහැ. හරි විසයි. එක දවසක් ගුරුමේදී මේ කැඳට දාලත් මිල කොච්චි කරලා දවස් දෙකක් ගානේ ගන්නත් බැරුව ගියා. ගෑස් ඇදේ. ඕම නරකයි. කොච්චි එහෙ අපේ කොච්චි හරි සැන අපේ ලංකාවේ කොච්චි වලට. ඕම සැනයි. ඉතින් ඒ වගේ මේ ඔක බොහොම විශාලයකට දැන් පිටපැත්ත ගියා වුණාම කොච්චර දැවිල්ලද නේ? එහෙනම් කැපුවත් අත හිතන් දැවිල්ලනේ. 14 අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලංගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ